අවසටයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අදත් අපි දවසේ ධර්ම දේශනාවට වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිරුම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තත්‍ර භික්කවේ යේතේ සමනක් ප්‍රාක්‍මනා අසඤ්ඤී අත්තානං පඤ්ඤාපෙන්ති අරෝගෝ පරාමරණාති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ පංචත්තේ සූත්‍රය ඉදිරියෙන් තියාගෙන අද වැඩමුළුවේ හතරවෙනි දවසට ධර්ම දේශනාව සහ මාතෘකාවක් උපයාගත්තා. අපි මේක සාකච්ඡා කරපෙකට වැඩිය වෙනසක් එහෙම නැත්නම් අලුත් දෙයක් වෙලා තියෙන්නේ. මෙතන මේ සමහරක් ශ්‍රමණක් බ්‍රාහ්මණියෝ සමහරක් ශ්‍රමණක් බ්‍රාහ්මණියෝ මේ ආත්මෙන් ආත්මයට යන නිට්ටය වූ අසඤ්ඤී වූ ආත්මයක් පනවනවා කිය. යේතේ සමබ්‍රාහ්මණය අසඤ්ඤයත්තානම් පඤ්ඤාපෙන්ති අරෝගං පරම්මරණ. මරණයන් මත්තට පැවැත්මක් තියෙනවා. ඒක නිට්ටයයි. ඒක සස්වතයි. නමුත් ඒකේ හඳුනා ගැනීමේ ලක්ෂණක් නැහැ. කියලා අර ඉස්සලා කියපෙකන ඉස්සලා කියව සමනා ප්‍රාඥය කිව්වේ පැවැත්මක් තියෙනවා ඉස්සරහ එකේ හඳුනා ගැනීමට සංඥාවක් තියෙනවා. ඒ ඇත්තත් ඒක එක එක මට්ටම් වලින් හත් අට જાතියකින් කියලා දෙනවා. ඒක රූපී එකක් නැත්නම් ඒක අරූපී එකක් නැත්නම් රූප සංඥාව සහිත එකක් අරූප සංඥාව සහිත එකක් මේ විදිහට බෙදෙනවා. ඒ වගේම මේකත් සරුවචන් ආංශයේ මේ සර්වඥ ශ්‍රාවකයන්ගේ දැන ගැනීම සඳහා මේ අරූපී වූ නෑ මේ අසඤ්ඤේ වූ එන හඳුනා ගැනීම සඳහා ලක්ෂණයක් නැත්තා වූ මරණින් මත්තට යන්නා වූ නিত্য ආත්මයක් ගැන කතා කරන ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ මතවාද ඒගොල්ලන්ගේ ඉදිරිපත් කිරීම අපේ හුදු අවබෝධය පිණිස ඒක මේ පිළිගන්න කියනවත් මේක බුදුහාමුදුරුවෝගේ නිර්මාණයක් හෝ නිර්මා කියනව නෙවෙයි. ඒත් මෙන්න මෙහෙමයි මේක සාධාරණීකරණය කරන්න කියලා ඒ අසංජීව වූ ආත්මයක් පරණ නැත්නම් විස්තරේ කියනවා. ඒගොල්ලෝ සමහරෙක් මේ රූපී වූ අසංජීව ආත්මයක් ගැන කතා කරනවා. ඒ කියන්නේ රූපාරූප කියන දේ ගත්තොත් මේක ආත්මේ රූපී හැබැයි ඒක හඳුනා ගන්න ලක්ෂණයක් නැහැ. ලකුණු තියන්නත් බෑ තිබුණු ලක්ෂණ අනුව අවබෝධ කරගන්නත් බෑ. ඉතින් මේ විදිහට ආත්මයක් පනවන ශ්‍රමණ ප්‍රාඥයෝ ඉන්නවා. ඒ වගේම එහෙම රූපයක් නැහැ. අරූපී අසංඥේ. අපි නිකන් පිළියවනවයි කියලා කියන්නේ. එහෙම නැත්නම් එක එක විදිහට භූත කටයුතු කරන්නේ. ඒ කටයුත්ත කරනවා. හැබැයි එහෙම අඳුර ගන්න ලකුණක් නැහැ. පුද්ගලෙක් එහෙම පේන්න නැහැ. හැබැයි ඒ ශිල්පයක් තියෙනවා. ඒ ශිල්පය ඇතුළට ගිහිල්ලා ඒ වැඩේ කරලා ඉන්න පුළුවන් කියලා දැන් ඔය ඇමරිකාව වගේ රටවල අවතාර ප්‍රොජෙක්ට් කියලා ඒ අවතාර හදනවා. ගිහිල්ලා කටයුත්ත කරලා එනවා. හැබැයි පුද්ගලෙක් පේන්න නැහැ. ඉතින් ඒ වගේ නිකන් අපි පිල්ලියක් කරනවා කියලා පිල්ලියක් කරනවා කියන කතාව තමයි සාමාන්‍ය ලංකාවේ විවරේ තියෙන්නේ. කටයුත්ත කරලා එනවා හැබැයි ගිය බව පේන්නේ නැහැ. ඉතින් ඒ වගේ ආත්ම තියෙනවා නැත්නම් ඒ සංඤී නැහැ අරූපී සංඥාත් නැහැ රූපෙකුත් නැහැ ඒවා දිගින් දිගට යන ආත්ම තියෙනවා කියලා නිකන් গুপ্ত විද්‍යාත්මක වැත්ත වගේ කිව්වොත් අපිට අන්ත හිතා ගන්න පුළුවන් මෙන්න මේවා තමයි මේ කියන්නේ කියලා. එහෙම නැත්තම් කියනවා ඒ රූප වූ තරූප වූ දෙක මාරු වෙන සුළුයි. වරා වලක වරක මේ මේ හොල්මන පේනවා. වරක හොල්මන පේන්නේ නැහැ. රූපී අරූපී දෙකම තියෙනවා. එහෙම නැත්තම් රූපීත් නොවි අරූපීත් නොවි පවතින ආත්ම තියෙනවා. මේ අරකේ නැස්චාර්ත මේ විදිහට හතරකොන් විදිහට මේ රූප භාවය සංඤී භාවය හතරට කඩලා පෙන්නනවා. ඉතින් ඒව කොහොම ගත්තොත් ඒවා මේ මේ භාවනා කරන අපිට ඇත්තටම ඕනේද? නැත්නම් ඇයි අපි මෙව මේ මේ දන්නේ නැති දේවල් දැනගන්නේ කියන එක අහනකොට අපි මේ සංවිචාරණය චෝදනා කරන්න හදනව නෙවෙයි. මේ වගේ දේවල් ලෝකේ හැම තැනම හැම සભ્યත්වවලම දිගටම තියෙනවා. ඒ නිසා අපේ චින්තනයේ අපේ ඥානගතව අපේ මොලේ අපේ මනසේ මේවා අපි දන්නේ නැති වුණාට මේවා තියෙනවා. ඉතින් ඒ නිසා අපි යම් යම් නිගමන වලට එනවා අපිට ඒ නිගමන සාධාරණීකරණය කරන්න බෑ. එයා දන්නේ නැහැ පිළිගන්නේ නැහැ කරන්න දෙයක් නැහැ. නමුත් මම පිළිගන්නවා. ඇයි? මම දන්නේ නැහැ. ඒ හැම දෙයක් පිළිගන්නවා මම දන්නේ නැහැ. ආන්නේ විදිහට විවිධාකාර පැති වලින් අපි අපි මේ කරගෙන යන වැඩේ සාධාරණීකරණය කරනවා. ඒක මේ භාවනා කරන අයට සීමා වෙච්ච බෞද්ධයන් සීමා වෙච්ච කන්නේ හැම කෙනෙක්ම තමන් කරන දේ මොනවා හරි කමකින් ඒකට හේතු කරුණු දක්වනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ වගේ අසංජීව වූ ආත්මෙන් ආත්මයට යන්නා වූ නিত্য වූ ශස්්‍යත වූ ආත්මයක් තියෙනවා. සමහර එක රූපී කියලාත් කියනවා. සමහර අරූපී කියලාත් කියනවා. සමහර රූප අරූප දෙක මාරු වෙනවායි කියනවා. සමහරට රූපිත නොවි අරූපිත නොවි මෙවැනි ආත්මයක් තියෙනවා කියලා ඒගොල්ල ආත්මය සංඤේ කියන අයට දොස් කියනවා. ඇයි මේ අසු අසංජී උනේ අසංජී බව බාරගත්තේ ඒගොල්ලෝ සංජී භවයේ දොස්ත කියන නිසා ඒ මොකද ඒ සංජී සංඥාව කියන්නේ ගණ්ඩං සල්ලං අගං ආදි වශයෙන්ට බුදුජාණන් වහන්සේ පවා දේශනා කළ තියෙනවා රූපය ඒ විදිහට 11 ආකාරයට ආධිනව දක්වලා. ඒ නිසා සංඥාව කියන්නේ අපි යමක් හඳුනා ගැනීම සඳහා තබන සලකුණක් ඒ සලකුණ අනුව නැවත හඳුනා ගැනීමත් ඒක ලෙඩක් මිනිස්සුන්ට මොලේ තියෙන. ඒක උලක් මනුෂ්‍යගේ හිතේ තියෙන. ඒක ණයක් මනුෂ්‍යය තුළ තියෙන. ඉතින් ඒ නිසා ඒ ඒ හඳුනා ගැනීම මත තමයි අපේ මතකයේ දිගට පවත්න්නේ. එහෙම නැත්නම් මේ අසොල මන් දන්න කෙනෙක්, මේ අසොල මන් දන්නේ නැහැ කියලා ඒ ලකුණු තබා ගැනීමෙන් තමයි අපි කරන්නේ. නමුත් ඒ ලකුණු තබා ගැනීම නැතුව කොට විදිවිදි කරගෙන සංඥාන්තර ජීවත් වෙන්න බෑ. සංඥාව කියන්නේ ඇණයක්. සංඥාව කියන්නේ කට්ටක්. සංඥාව කියන්නේ ලෙඩක්. සංඥාව කියන්නේ රෝගයක්. ඉතින් ඒ නිසා මේ සංඥාව තියෙන එක හොඳ නෑ නැති එක හොඳයි කියලා. අපි නිකන් භාවනාවේදී ලැබෙන අත්දැකීමෙන් අපි මේක අපේ විශේෂීකරණ ගන්න ගියොත් සමහර වෙලාවට භාවනාව කොයි අරමුණේ තිබුණද මොකද්ද දන්නේ නැහැ. අපිට නිින්ද ගියාද නැද්ද අතරමැද හිස්තැනක් තියෙනවා. ඉතින් ඒ හිස්තැන යන්න ඉස්සලා ටික මෙන්න මෙතන. හිස්තැනින් අවුත්පම් මෙතන. අතරමැද කැලේ දන්නේ ඉතින් මේ භාවය සමහර විටනවා මගේ මේ සී කල්පනා මත වෙලා මට ඩිමෙන්ෂියා ඇවිල්ලා මට වෙන අල්සයිමර් වගේ ලෙඩක් ඇවිල්ලා මට මතරමක මතකම් තියලා කියලා. නමුත් භාවනා කරන යෝගාවචරය ඒක නිතර නිතර අත්දකින්නවා. ඒක අත්දැකීම සඳහා කමටහන් මෙහෙවනවා. මොකටද මෙහෙවන්නේ? ආස්වාසය ප්‍රසවාසය අතරෙම පේන්නේ දිකැලක් තියෙන පුළුවන් නම් බලන්න කියන. ඉතින් යෝගාවචරය හැම බලන්න බලන්න යනකොට ආස්වාස ප්‍රසවාස දෙක අතර මේ සංඥාවක් නැති කැලේ විතරක් නෙවෙයි. ආස්වාස ප්‍රසවාස රැලි 10ක් 15ක් යනවා. දන්නේම නැහැ. මොකද උනේ කියලා දන්නේ හිත තිබුණේ මේ හුස්මේද, කයේද, සද්දකද, වේදනාවකද හිත මොකක්වත් දන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ තැනකට ගිය කෙනාට පේනවා මේ ලෝකෙම මේ සීමාවල් මරියාදාවල් නංගන් සහිත දේවල් තිබුණට භාවනාවේදී අපි යනවා අන්නේ නොදන්න තැනට. අපි යනවා එහෙම සීමා වැටකොට බැමි නැති තැනකට යනවා. ඉතින් එතෙන්ද ගියාට පස්සේ ඒ චිත්තක්ෂණය බැලුවොත් මේ රටේ ලෝකමේනට කොරෝනා තියෙනවායි කියලා. එතෙන් දැන් පෙට්‍රෝල් ගණන් ගිහිල්ලයි කියලා. එතෙන් අල්ලපු ගෙදර මිනිස්සයා අපිට කරදර කරනවා කියලා මොකක්වත් මේ හිතට අදාළ නැහැ. අර තිබුණු මේ සංඥා gadu සංඥා රෝග මොකක්වත්ම නැහැ. හරියට නිකන් මේ රටවුන් වලින් කළු ඇලි මොනවා ලියලා තිබිලා මකලා දැම්මා. ඉතින් ඒක උඩ මේ කෑල්ලේ නෑ ඒ කෑල්ලේ. ඒ කියන ඔය කියන බැඳගෙන බදාගෙන මගේ කියා ගන්න ගති නෑ. ඊසා තේරෙන්න පටන් අර ගන්නවා ඒකේ ලොකු මේ ඉස්පාසුවක්. අසාදයක්. අශ්‍රසිල්ලක් පේන්න පටන් අර ගන්නවා. ඒ හිතට එක දිගටම දිගටම වෙනගෙන වැදෙනව නෙවෙයි. භාවනා කරනකොට පවා කැලක් කියනවා තේරෙන්නේ නැති. සමහරට බීමත්කමෙමුත් කට්ටි ඒ වගේ දේවල් ළඟා කර ගන්න බලනවා. එමෙතන් ප්‍රධාන ඇබ්බැහි කියනවා මිනිස්සුන්ට හැම කෙනාටම ඇබ්බැහියක් තියෙනවා කැත ඇබ්බැහියක්. ඒ ඇබ්බැහියෙන් කරන්නේ මේ ලෝකය අමතක කරන එක. ඉතින් ඒ නිසා මේ මනසට දිගට වැඩ කර ඉන්නකොට ඉන්න බැරි වෙනකොට ඒකේ විවිධ විනෝදාංශ ඇබ්බැහි දේවල් වලට පුරුදු වෙනවා. ඒවා සමහරලාට දන්න හොඳ නැහැ කියලා. නමුත් කරන්න බෑ. උදාහරණයක් වශයෙන් කියනවා එක දිගටම දවස් 3ක් නිින්ද ගියේ නැත්තම් ඊට පස්සේ ඉවරයි මනුස්සයා. නිින්දේදී තමයි අර නිෂ්කාශනය සිද්ධ වෙන්නේ. මේ කරන ගණිතනේ ඔක්කොම නතර කරලා එක දිගට ඉන්න බෑ. එක දිගට බලාගෙන ඉන්න බෑ. ඒ මේ මොලේ යම් ඔපරේෂන් තියෙනවා ඊට පස්සේ එයාට මාස දෙක තුනක් නිින්ද යන්න දෙන්නේ නැහැ. නිින්ද යෑම එළියට බාධායි. ඉතින් කියනවා මේ මොන සැප තිබුණත් එච්චරම වදයක් නැත්තේ නෑ. දිව රාත්‍රී දෙකේම දන්නවා මට අද රැට නිින්ද යන්නෙත් නෑ. ඉන්නේ නිදාගෙන ඇවිදලා වැඩ කරන්න දෙන්නෙත් නෑ මොළේ අමාරුවක්. ඉතින් එතකොට පේන්න පටන් අර ගන්නවා මේ සංඥාව එක දිගට පවතිනකොට පුදුමාකාර මේ මේ පත් වෙන නිලාකුරක් වගේ. පුදුම දැවීමක් දැවෙනවා. ඒක ස්පාසු නොවි පවත්න්න බෑ. අර ස්පාසු නොවන කෑල්ල දන්නේ නැහැ අපි. අපි අරමුණු කරනවා කියන්නේ තියෙන දෙයකටනේ නම් කරනවා කියන්නේ තියෙන එකක් නේ. ඉතින් ඒකට සංඥාව අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ නිසා කර්මසෝප කර්මස්ථාන කියන්නේ සංඥාව හොඳට විශේෂණය කරන තැන. නමුත් ඒක විශේෂණේ කෙලවර තමයි ඒක ඒ අරමුණ නොපෙනී යනවා. මෙනෙහි කිරීම නැතුව යනවා. එතකොට අසඤ්ඤී සංඥාවක් නැහැ. ඉතින් මේ කියන්නේ මේ ලෝකේ මේ ඉන්න වෙලාවේ අසඤ්ඤ තත්ත්වයට ගිහිල්ලා එහෙම නෙවෙයි. ඉතින් ඒක සරුවච්චන් ආංශේ සඳහන් කරන අතර කලහ විවාහ සූත්‍රේ න සංඤ සංඤී නෝපිය සංඤී න විභූත සංඤී ඒවං සමේතස විභූති රූපං සංඥානි දානානි පపంచ සංකා ඒ නසඤ්ඤ සංඤිමේ සාමාන්‍ය ලෝකයා අපි දන්න සංඥාවක් නෙවෙයි ඉන්නේ කියලා. අපි මේ ඇස් දෙක අරගෙන ඉඳුරම් බන්ධ වෙලා නෙවෙයි. හොඳටම භාවනා ගැඹුරට කියලා. නසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤී මම මේ අසඤ්ඤ තලයටපත් වෙලා කියනෙකුත් නෙමෙයි මට මතකයි මම මේ පැදුරේ ලාගෙන වාඩිලා භාවනා කරපැටි නෝපි විසඤ්ඤී මම මේ විසඤ්ඤ වෙලා මේ සීබද වෙලා ග්ලූකෝස් දීලා ඔක්සිජන් දීලා ගන්නක වැඩක් නෙවෙයි එහෙම විසඤ්ඤ වෙලක් නැහැ නෝපි අසන නෝපි විසඤ්ඤී න විභූත සංඤී විසඤ්ඤා නැත්තිමත් නැත්තත් නැහැ දන්නවා ඊට ඉස්සෙල්ලා මෙහෙමයි පස්සේ මෙහෙමයි කියලා ආන්න එතෙන්ද එනකොට රූපේ සම්පූර්ණයෙන්ම අයින් වෙලා. ඒ කියන්නේ අපි භාවනා කරපු අරමුණ 100%ක්ම ගෙවෙනකොට සංඥාව මෙන්න මෙහෙම දැනකට එනවා. යම් තැනක සංඥා තියෙනවනම් මේක රූපයක් මේක ශබ්දයක් ගන්ධයක් රසයක් මේක වේදනාවක් මේක හිතවිල්ලක් කියලා ඒ හැම තැනම ප්‍රපංචකරණේ තියෙන මේ ගොඩමල් වීම තියෙන සංඥා නිදානානි ප්‍රපංච සංකමේ ප්‍රපංච නැති වෙලාවේ ඇතුළත කතාවක් නැහැ පිටත කතාවක් නැහැ ඒකලා දන්නෝ නැති බව අන්නේ ඒ වගේ දෙයක් මිනිස්සුෙකුට මේ ශ්‍රමණ ජීවිතය තුළ භාවනා ජීවිතය තුළ ගත කරන්න පුළුවන්. නමුත් ඒව දෙයක් කවදාකවත් මේ ශිෂ්ටාචාරය තුළ උගන්වන්නේ නැහැ. එහෙම නැත්නම් ගමේ, නගරේ, රාජධානි වල කවදාකවත් එහෙම දෙයක් උගන්වන්නේ නැහැ. ඒක පෙන්වන්නේ අපිට මේ මහ විනාශයක් වාගේ. සීබන්ද නැති වුණා මොකද වුණා කියලා. නමුත් ඒ වගේ දෙයක් යම් කෙනෙක් අගය කරනවා නම් අගය කරන්නේ සංඥාව කියන්නේ ලෙඩක්. සංඥාව කියන්නේ උලක්. සංඥාව කියන්නේ gaduwak. ඒ නිසා සංඥා කියන්නේ උපාදානස්කන්ධ පහෙන් එකක්. සංඥා කියන හැම තැනම වද දෙනවා. මේ සංඥාව නැතුව බෑ. නිසා තබාගත යුතු සංඥා ටිකක් තියෙනවා. මූලික අවශ්‍යතා. අපි මේ සංඥාව වැඩිවීමක් කරන්නේ කියලා මේ මේ කියන වර්ගයේ ශ්‍රමණක් බ්‍රාහ්මණය මේ අසංඤී තත්වයක් තමයි ආත්මය කියන්නේ කියලා කියනවා. ඒක දිගට දිගට යනවා අසංඤී තත්වයක් තියෙන්නේ කියලා. සායි මොකද සංඥාවට ගරු කරනවා නම් දැන් අපි ඉගෙන ගන්නවා කියන්නේ සංඥා ගොඩක් පුරව ගන්න එක. කම්පියුටර් කියලා කියන්නේ සංඥා ගොඩක්. ඒවා ටිකක් ගොඩක් දන්නවයි කියලා කියන්නේ ගොඩක් සංඥා තියෙනවා. මේ මනසට ඒකට සාමාන්‍ය ලෝකයක් නෑ අර සංඥාවල වයි ගත කරන්නේ. නමුත් මේ සංඥා නැති අඳුනගන්න බැරි යුගයක් තියෙනවා අපි අවුරුදු 6 වෙන්න ඉස්සෙල්ලා. රබර් බෝලයක් දුන්නාම කටුකුරු දිසාංශ කියන එක අරගෙන කටේ ගාලා බලලා ඔබල බලලා පොළවේ ගහලා බලලා එයා අඳුර ගන්න හදනවා. මොකද රබර් බෝලේ කියන එක දන්නේ නැහැ. පස්සේ තමයි දැනගන්නේ මෙන්න මේකට ලොක්කෝ කියන්නේ වැඩි හිටියෝ කියන්නේ රබර් බෝලේ කියලා. ඒක ගඳෙන් ගඳෙන් පහටෙන් පහටෙන් අල්ල ගන්න හදනවා. ඊට පස්සේ දකින්න හැම වෙලාවෙම රබර් බෝලේ තමයි දකින්නේ. අර ඉස්ලාම දවසේ දකින්න වගේ ඒ ලදරු මිනිස්සුන් බලන්න බෑ. නමුත් භාවනාදී අපි ආපහු යනවා ලදරු මිනිසට. මේ අපි දන්න ඔක්කොම අපි සංඥා කරලා තියෙන පැත්ත මේ කතා කරන්නේ ඔක්කොම ගලවලා දානවා. ඉති සංඥා කරන ගලවනකොට විශේෂයෙන්ම යෝගාවචරයට අදාළ කොටස තමයි මේ විතක්ක ਵਿਚාර දෙක. අපි මේ විතක්කයේ යොදවන්නේ යම් දෙයකට විතක්කේ යොදවන්නේ ඒ දේ තියෙන සටහන හෝ ආකාරය බලලා. ආශ්‍රද ප්‍රසවාසී සටහන හෝ ආකාරය. පිම්බීම හැකිලිමේ සටහන හෝ ආකාරය. වම දකුණේ සටහන හෝ ආකාරය. දක්ම දිනකොට සටහන හෝ ආකාරය. කෑම කනකොට සටහන හෝ ආකාරය. ඒකට සංඨාන පඤ්ඤාච්චි ආකාර පඤ්ඤාච්චි කියලා දෙකක් තියෙනවා. ඉතින් මේ දෙකෙන් තමයි අපි දෙකක් වෙන්කොට හඳුනාගන්නේ. ඒකට කියනවා අනන්‍යතාවය ගන්න. ආශ්වාසයේ සටහන ආකාරය සහ ප්‍රශ්වාසයේ සටහන ආකාර වෙනයි. ඒවට කියනවා අත්‍යන්ත ලක්ෂණ, ආවේනික ලක්ෂණ, ඒකටම අදාළ වෙච්ච නයිසර්ගික ලක්ෂණ කියලා. ඉතින් නයිසර්ගික ලක්ෂණ ඉගෙන ගන්න පටන් ගත්තා ලෝකේ හැරිම විචිත්‍රයි. හැම කුරුමිනියම තව මාණික් වර්ගයට වැඩිය වෙනස්. ඒ කුරුමිනියෝ જાතින් දෙක අතර සංසර්ගයක් වෙන්නේ ගස් අතර වෙනස්කම් තියෙනවා. පුදුමාකාර දේවල් වෙන්කොට හඳුනා ගැනීම කලාවක් තියෙනවා. ඉතින් ඒක උද්භිද විද්‍යාව ගන්නකොට අපිට පුදුම විදියට උගන්වනවා මේ පැලේ වෙන වංශයක් මේක වෙන වංශයක් මෙන්න මේ වංශ හතර මේ මේ වෙනස්කම් කියනවා කියලා. ඉතින් ආ විශේෂයෙන්ම කෘෂිකර්මයේ ගන්නන අපිට ඔය කෘමීන් ගැන උගන්වනවා. බුදු අම්මේ ලෝකේ ඉන්න කෘමී ගන්නවා. ඔක්කොම දැනගෙන තියෙනවා. ඉතින් අපි ඒ කී විශ්ේ බලන්නෙම නැහැ. විභාගයට පාඩම් කරන්නේත් නැහැ. අපි බලන්නේ මොකද ඒක ඉවන්න උගන්න ගුරුවරයාට කියන්නේ කෘමිනියයි කියලා. උගේ වැඩිම වර්ග ගෙනල්ලා ඒක දෙන්නේ වැඩ ගන්න උන් ඉන්නවා. ඔය මී මැස්සා, ඔය කැරපොත්තා, අනම්බලන් ටිකක් ඉන්නවා. ඉතින් ඒ ඒ සර් නම කිව්වොත් එහෙම තරහ වෙයි. නැහැට විවාහේ තියෙනවා කට්ටිය ඔක්කොටම ඇවිල්ලා වෙලා පොඩි ඉඟියක් දෙනවා. අපි මෙන්න මේ වංශයෙන් තමයි මේ සැරේ කතා කරන්නේ. තීස්සර අන්තිව කපල කපල කියනවා මේකෙන් තමයි එන්නේ කියලා. ඒකෙත් තියෙනවා 60උටමාරක් සත්තු. ඒ ඔක්කොම වෙන් කළා හඳුනගත්තා මේක කජු ගහට ගහන්නේ, මේක කිසුල් ගහට ගහන්නේ, මේක පොල් ගහට ගහන්නේ කියලා. ඉතින් ඒකේ තියෙන අදාළභාවය බලන්න ඕනේ. ඉතින් එතකොට පේන තියෙනවා මේ විද්‍යාව හිතාගෙන ඉන්නවා හැම සතෙක්ම අනන්‍යයි කියලා. අනික් එකෙක් නෙවෙයි කියලා. ඉතින් ඒව වෙන්කොල්ල හඳුනා ගැනීම තමයි ඒ ද්විවිධ විද්‍යා දෙආකාරව නම් කිරීමේ ක්‍රමයක් තියෙනවා. හැම ගහක්ම නම් කිරීමේ ක්‍රමයක් තියෙනවා. සතෙක්ව නම් කිරීමේ ක්‍රමයක් තියෙනවා. ඒවුන් අතර කුල තියෙනවා. වර්ග තියෙනවා. ඉතින් කටපාඩම් කරපන්කෝ. ඌව තමයි විභාගෙට ලියන්නේ. ඉතින් ඒ අතරමැද කියනවා අලුතෙන් සත්තු උපදිනවායි කියලා. අලුතෙන් මේ කියන්නේ ඥාන වෙනස් කරවිලා තියෙනවා. සමහර සත්තු නැති වෙලා යනවා. කස්කලොනොත් තියෙනවා. ඉතින් මෙව හදාarලා මේ වගේ ප්‍රමාණ කිරීමක් නිම කිරීමක් කරන්න හදන විද්‍යාව. මේ අනිත්‍යතාවය පිළිගන්නේ නැතුව. ඉතින් ඒක අපිට උගන්වන ගුරුවරු ශ්‍රීකාන්තයම නිත්‍ය සංඥාව ඉදලා උගන්වන්නේ මේ මූලද්‍රව්‍යයේ අණුක භාරය කීයද? මේක ලෝහයක්ද? ඝනයක්ද? ද්‍රවයක්ද? අහනකොට කියන්නේ. එයා ඒ ඔක්කොම මාපු නිර්මාණ දෙවියන් ආශ්‍රය වගේ. පස්සේ තමයි තීරුම් ගත්තේ ඔක්කොගම ඒ වෙලාවට විතරයි හැදී තියෙන්නේ. අපි බලන නිසා ඒ හැදී තියෙන්නේ නැත්නම් හැදෙන්නේ නැහැ ඒවට. ඉතින් කඩුකුරුදී සාංශ කියනවා මස් කැල්ලක් කරගෙන බල්ලෙක් කියදන්න යනකම. ඒක වතුරේ බැලුවොත් බල්ලෙක් කියනවා. බලන නිසා පේනවද නැත්නම් පේන නිසා බලනවද කියලා බැලුවොත් බල්ලට ඌව බල බල ඉන්න බෑනේ. ඒකට යට රටේ ඉන්න බල්ලාගේ මස් කැල්ල කන්න හවු ගන්නකොට කටේ තියෙන මස් කැල්ල වතුරට වැටෙනවා. බැලුවේ නැත්තම් මස් කැලලකුත් නැහැ බල්ලෙකුත් නැහැ. බැලුවොත් බල්ලෙකුත් ඉන්නවා මස් කැලලකුත් නැහැ. ඌ දන්නේ මේ මම්මයි කියලා. ඕක තමයි අපිට මේ ජීවිතේ තියෙන දේ. මේක මේ මේ ශ්‍රමණ බ්‍රාහ්මණයේ කතාවට මේ අවබෝධය දෙන්න පැත්තකට යන එකක්. මේ සලකුණු තබා ගැනීම තමයි අපිව ಜಾති ආගම් වර්ග යුද්ධ සේරම සලකුණු පැටලවා ගැනීමෙන් වෙලා තියෙන්නේ. විශාල යුද්ධ වෙලා තියෙන්නේ මේ පුංචි කීප දෙයක් පටලලා තේරුම් අරගෙන. ඒකට ඉවසන්නේ නැහැ. ඒක වැරදිලා තියෙන ලොක්කෙකුට ඊට පස්සේ මං හිතා ගන්නවා කණක් කපන කොටන මරනවා කියලාගෙන මේ අද හොන්ට ඊටපින්න හැටු දෙය මරා ගන්න. මේ සංඥා විපල්ලාස නිසා. ඉතින් සරුවච්චන් වහන්සේ තේරුම් ගන්නවා ඒකට සමාජ උත්තරයක් නැහැ. ඒකට පොදු උත්තරයක් නැහැ. ඔබට උත්තරයක් තියෙනවා. ඔබ දැනගන්නේ මේක සංඥාව කියන්නේ රෝගයක්. ඒක gaduwak, ඒක උලක්. ඔකේ ඔළුවේ තියාගෙන ඉන්නා තාක්කල් දුක මිසක් මොනවාක්වත් දෙන්නේ නැහැ. රූපෙත් එච්චරයි වේදනත් එච්චරයි. නමුත් අද පංචත්‍ය සූත්‍රයට අපි මාතෘකා කරන තියෙන්නේ සංඥාව. විසහා සංඥා ගණ්ඩෝ සංඥා සල්ලං සංඥා අගෝ සංඥා රෝගෝ කියලා. ඒක නිසා සමහර ප්‍රාක්‍මණය කියනවා ආත්මය කියන එක සංඥාවක් නැහැ. ඉතින් ඔය මේ 11 ආකාරය ගැන කතා කරන සීල සූත්‍රයේ සුත සූත්‍රයේ වගේ තැන්වල බුදුරජාණන්සෙත් උගන්වනවා හැම රූපයක්ම පඩවි ආපෝ තේජෝ වායෝ කියන නැත්නම් ආසත් ප්‍රසස් රූප හැම එකක්ම ඒක අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඨතෝ සල්ලතෝ අගතෝ පලෝකතෝ ආදි වශයෙන් 11 ආකාරයට බලන්න. තෝ ප්‍රත්‍ය කියලා එකට බුදුමින් කියන්නේ. දුකක් ලෙස දුකක් නෙවෙයි. දුකක් විදියට බලන්න නැත්නම් ප්‍රේම කරනවා. රූපේට එහෙම කියනවා වේදනාට එහෙම කියනවා සංඥාට එහෙම කියනවා මේ කියන ශ්‍රමණ ප්‍රාඥය සංඥාවේ යත්තා වූයේ දුක් දෙන ගතිය උලක් වගේ ගතිය නිසා ආත්මයේ සංඥාවෙන් තොරයි කියනවා ඒ වගේම මේක මවන පරමාත්මය අපි කියන ਸਰබලදරි දිව්‍යන් වහන්සේ එහෙම උලක් එහෙම රෝගයක් එහෙම ගණ්ඩයක් වෙන්න බෑනේ එයා මවන මිනිස්යාගේ තියෙන ආත්මයත් එහෙම උලක් අඩ gaduwak රෝගයක් වෙන්න බෑ කියලා ඒගොල්ලෝ ආත්මේ පනවනවා අසංජී මට්ටමකට. ඇයි සංඥාව කියලා කියන්නේ දෙඩක් රෝගයක් අඩුවක්. ඉතින් සරුවච්චන් වහන්සේත් අපිට ඔය සුත සූත්‍රයේ සීලවන්ත සූත්‍රයේ සුතවන්ත සූත්‍රයේ කියනවා පංච පාදානස්කන්ධම ඒ අනුච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ මාරාමිසුතෝ ආදි වශයෙන් මේ විදිහට බලන්නේ කියලා. එහෙම නැති වුණොත් අපි කරන්නේ මේ පංච උපාදානස්කන්ධ වල බැඳිලා ඒ බැඳීම මතින් මැරිලා ඉතින් මේක දිගට පවත්නවා. එහෙම නැත්නම් මේ තෘෂ්ණාවේ පැවැත්මක් තියෙනවා මරණයන් මත් වෙනවා. මේ බමුණෝ බුදුහාමුදුරගෙන මම දන්නවා ඕගොල්ලෝ මෙන්න මේකයි කියන්නේ. ඒ නිසා සංඤී ආත්මයක් තියෙන අය දොස් කියනවා. ඒකල ඒගොල්ලෝ අසංඤී ආත්මයක් ගැන කතා කරනවා. මෙන්න මේ මේ දේවල් ඒක රූපී, ඒක අරූපී, රූපී අරූපී දෙකම රූපිත් නෙමෙයි අරූපිත් නෙමෙයි මේ විදිහට කතා කරාට බුදුජාන් වහන්සේ නිකන් ඒ බමුණෝ ගිහිල්ලා කියන්නේ පොඩි කට්ටියක් නෙමෙයි ඒගොල්ලෝ හොඳට බණ භාවනා කරලා මේ සාමාන්‍ය ලෝකේ තියෙන මේ දිනදා ප්‍රශ්න ගැන නෙමෙයි මේ කතා කරන්නේ මේ ආත්මෙන් ආත්මයට යන මේ මූලික දෙයක් මේකේ තියෙනවාද කියන එක කියනවා. එහෙම කතා කරනකොට සරුවචනන්සේ සඳහන් කරනවා නමුත් කවුරු හරි කියනවා නම් මේ විඥානයගේ පැවැත්මක් තියෙන්න පුළුවන් කියලා රූපයක් නැතුව වේදනාවක් නැතුව සංඥාවක් නැතුව සංස්කාරයක් නැතුව ඒකනම් මේ ලෝකෙ වෙන්න බෑ. අපි මේ පැවැත්ම සඳහා එකක් වුණාට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ උපාදානස්කන්ධ දුක් පහක් වුණාට ඒ පහ නැතුව බෑ. ඒසා මේ යම් කිසි කෙනෙක් කියනවා නම් සංඥාව නැති එකක් මේක කියලා විඥානය කියන්නේ තහිත කියන්නේ සංඥාව නැති එකක් වෙන්න බෑ මේ නිසා මේ සංඥාව ඇතයි කියන අයට විරුද්ධව ගොඩනගන මේ මතය සංකතයක් සිතින් සකස් කරන ලද්දා හේතුප්‍රත්‍යයෙන් සකස් කරලා තාම ගොරෝසු දෙයක් ඒක නිසා මේ බමුණන් ඒ දේ කියන්නේ විශාල අත්දැකීමක් ඇතුව විශාල තර්කණයක් ඇතුව නමුත් ඒකේ තියෙන අඩුපාඩුව තමයි මේ සංඥාව නැතුව විඥානයේ පැවැත්මක් තියෙන්න බෑ. ඒක නිසා මේ මේක ප්‍රකල්පනයක්. මේක හදාගත්ත මතවාදයක්. මේක හදාගත්ත දර්ශනයක්. ඒක හදපු දෙයක්. ඒ නිසා ඒක හරි සංකතයි ඕලාරිකයි. ඒක නිසා සර්වචනාංශයේ තමන්නා මෙතෙන්දී තමන්නාංශයේගේ තමන්නාංශයේගේ විකල්පය ඒක සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මම සංඥාව ඇති නැතිපත්වයේ පිළිබඳව ඒකෙන් මම විනිශ්චය කරන්න යන්නේ. හැබැයි මේ සංඛ්‍යාඥාව ඇතයි කියනවනම් හෝ නැතයි කියනවනම් ඒක මනෝ විකල්පයක්, ප්‍රකල්පනයක්, සංකතයක්. මම කියනවා මේ සංකතේ ඉක්මවන්න පුළුවන් කියලා. නැත්නම් සංස්කාරේ ඉක්මවන්න පුළුවන් කියලා. බුදුජාණන් වහන්සේගේ ඉගැන්වීමේදී අවිද්‍යාව තියෙනකොට අනිවාර්යයෙන්ම හැම දෙයක්ම අපි කල්පනා කරලා සංස්කරණය කරනවා. අවිද්‍යාව නැත්තම් අපි කිසිම දෙයක් සංස්කරණය කරන්නේ නැහැ. ඔය ගඟක් ගලනකොට ගඟ නිසා බරළු මට්ටම් වෙලා යනවා. නමුත් ගඟ කවදාකවත් එහෙම සංස්කරණය කරනවා නෙවෙයි, හිතාමතා කරනවා නෙවෙයි. පණ තියෙන සංඥා සංස්කරණය කරන ගතිය තියෙන හැම කෙනාම ඒ පරිසරයේ අනු හැඩ ගැහෙනවා සකස් කරනවා. ඉතින් ඒක සඳහා සංඥා තබා ගැනීම ලකුණු තබා ගැනීම සහ ලකුණු අනු හඳුනා ගැනීමට වඩා මේ යන කතාවෙන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ දෙකම සංඥාව ඇත්තේ කියනවා නම් හෝ නැත්තේ ඇත්තේ කියන කරන සංඥාව කියන්නේ ලෙඩක් රෝගයක් gaduwak සල්ලයක් දුකක් නැත්තේ කියවනගේ ප්‍රකල්පනයක් ඔය දෙකම සංස්කාරයක් ඉති සකස් කරන ලද්දා. එනිසා මේ සංස්කාරයගේ Nirodhe සංස්කාරයන්ගේ විපසමය. මේක තමයි ਸਰවඥාන්සේ මතක් කරන්නේ. කියන්නේ අවිද්‍යාව ඊට පස්සේ විඥාන දෙක මැද තියෙන සංස්කාර අවිද්‍යාපච්ච සංකාර සංකාරපච්ච විඥාන. ඒ නිසා විඥානයගේ පැවැත්ම එහෙම නැත්නම් මේ ආත්මය කියලා හුඟක් වෙලාවට ගන්නේ හිතේ පැවැත්ම. ඒ හිතේ පැවැත්මට ආසන්න කාරණාව සංඥා පැත්තේ නෙවෙයි බුදුජානක විස්තර කරන්නේ. කලාවිවාද සූත්‍රයේ විස්තර කරනවා. එතන විස්තර කරන්නේ සංඥාව නැත්තම් මේ ප්‍රපංච කිරීම නැහැ. කච කචේ නැහැ. sannivedane පටලවිලි නැහැ. කියන දේ හරියට තේරෙනවා කියුත් කියනවා. මේ පටලවිලල් තියෙන සංඥාවෙන් නමුත් ඒක අනුව නෙවෙයි නිස්සරණේ අවශ්‍ය කරලා තියෙන්නේ සංස්කාරයන්ගේ නිස්සරණේ. ඉතින් ඒ නිසා අපේ භාවනා ජීවිතේ පැවිදි ජීවිතේ බුද්ධ ආගම සංස්කාරයන්ගෙන් වෙන්වීම සඳහා විපසමය සඳහා නිස්සන්නේ සඳහා යොමු වෙලාද කියලා කියලා බැලුවොත් ඉතාමත්ම විශාල හාස්‍යයක් ඒක තියෙනවා. භාගමක් හදාගෙන සිවුරක් දාගෙන පැවිදි ජීවිතයක් ගත කරන පැවිදි කර්මෙන් අපි මේ සංස්කාරයන්ගෙන් තමයි සකස් කිරීමෙන් එහෙම නැත්නම් මේ චේතනා කිරීමෙන් ඉවත් වීමට යෑමකට වඩා අපිට ඕනේ ඕනේ චේතනා ඉෂ්ට කරගන්න දඟලන දඟලිලක් තියෙන. ඒ කියන්නේ අපි චේතනාවත් ආත්මයේ දාශයක් වඩපත් කරගෙන චේතනා හරහා චේතනා පරිසුද්ධ වේන පෙම් සතම් පරදින්නේ නැහැ කියලා පිරිසුදු චේතනා ගෙන දෙයි වාසනා කියලා මේ චේතනා පරිප්පේදම තමයි කියන්නේ. ඉතින් ඒ දේට නැත්නම් මේ චේතනාවලයි මෙතන ප්‍රශ්න තියෙන්නේ සංස්කාරවලයි මේ ප්‍රශ්න තියෙන්නේ කියන එකට යොමු කරන කිසිම රාජ්‍ය නායකයෙක්ව ආගමික නායකයෙක්ව නිකාය නායකයෙකුට ඉන්න බෑ. හිතියොත් එයා ඒ Taman නියෝජනය කරන ආගමට විරුද්ධ ගියා වෙනවා. ඒ වෙනුවට කියනවා චේතනාවන එක දෙයයන් ආතේමවලා තියෙනවා. එහෙම නැත්තම් කියනවා චේතනාවට හදනවට වැඩිය නැත්නම් චේතනාව හික්ම ගන්නවට වැඩිය අපි එක එක දේවල් හික්මවන කතාව යන. ඉතින් ඒ වෙනුවට කල යුත්තේ සංස්කාර හෝ චේතනා ඉවත් කිරීමයි බුදුරජාණන් වහන්සේ මතක් කරන මේ බමුණන් කිව්වට සංඥාව නැති වුණාට පස්සේ මේ ටිකට පවතින ආත්මයක් තියෙනවා ඒක සස්සතයි කියලා. ඒකේ තියෙන අඩුපාඩුව තමයි ඒක නිකන් හුදුප්ප කල්පනයක්. ඒක හුදු චේතනාවක්. ඒක හුදු සංස්කාරයක්. සංස්කාරය කියන්නේ කොහොමද? ඉතින් සර්වඥාන්සේ මේ ආනාපාන සති සූත්‍රය වගේ තැන්වල ඒ සංස්කාරවල එහෙම නැත්නම් සකස් කිරීම වල එක සැරේ මේක ගෙවන්න බැරි නිසා ඒක හැම තැනදීම වගේ දරුවත් chance තෘෂ්ණාවක් තුනකට කඩලා පෙන්නනවා වීර්යයක් තුනකට කඩලා පෙන්නනවා සංස්කාරයක් තුනකට කඩලා පෙන්නනවා ඒවට කියනවා කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර කියලා. ඉතින් අපි මේ මුළු භාවනාවෙම මේ ප්‍රතිපදාවෙම තියෙන්නේ මේ සංස්කාර අඳුනගෙන ඉන්දිසල ද්වේෂ කළා නෙවෙයි අඳුනගෙන ගෙවම් කරන එක. ඉතින් ඒකෙදී ආනාපාන සති සූත්‍රයෙන් සතිපට්ඨාන සූත්‍රයේ මූලික එක ගත්තොත් මූලික චතුස්කේ ගත්තොත් ඒකේ පේනවා යම් කිසි වෙලාවක ආස්වාද ප්‍රසවාසයේ මුල් කරගෙන නැත්නම් සතෝ ආස්ස සති සතෝ පස්ස සති කියලා හුස්ම මුල් කරගෙන කරන භාවනාවේදී දීගං ආස්ස සන්තෝ දීගං අස්ස සාමීති නැත්නම් රස්සං ආස්ස සන්තෝ රස්සං අස්ස සාමීති කියවට පස්සේ කියන ආනපනේ සංසිඳනකොට ඔය පස්සම්බයං කාය සංඛාරං කියන වචන අපිට හම්බ වෙනවා. කාය සංස්කාර සංසිද්ධවනවා. කාය සංස්කාර සංසිද්ධවනයි කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාස සංසිද්ධවනවා. එතකොට මේ සඳහායි භාවනා ගෙනියන්නේ කියලා දන්නේ නැත්නම් ආනපනේ හම්බුනේ නැහැ කියලා හෝ බලබලා හිටපු ආනපනේ නැති උනායි කියලා හෝ මේ තිබිලා සද්දයකට ගියයි කියලා හෝ මුළු කමටහන් වාර්තා 100ක් වෙනවා 100ම චෝදනා තියෙනවා. මම කියන්නේ මේ ආනපානෙ කරනකොට සංසිඳනවා කියන එක දැනගත්තට කමඨහන් වර්තය ලියන්න නැතුව බේරන්න බෑ ලියන්න වෙනවා. නමුත් මේ භාවනා කරනකොට මේකේ සංසිඳ වීමක් පිම්බීම හැකිලිම ගත්තත් ඒත් වායෝ පොට්ටබ්බ ධාතුව. ආනාපානෙ ගත්තත් වායෝ පොට්ටබ්බ ධාතුව. ඒක මේ සංසිඳ වීමක්. ඒකට පස්සම්බනේ කියලා තියෙන්නේ. පස්සම්බනයයි මේ භාවනාදී බලාපොරොත්තු වෙන්න ඕන කියන එක කියලා දෙන්න කොච්චරකල් භාවනා කරන්න වේද? මම මේ නිල්ලඹ යන කාලේ එක දවසක් ගියා. ගියාට පස්සේ දැන් කුටින් මහත්තයා රට ගියා. රට ගියාට පස්සේ ඔන්න බාර දුන්න තැන අද පැවිදි වෙච්ච හාමුදුරන්ට ආලෝක හාමුදුරුවෝ කියලා. ජර්මන් හාමුදුරුවෝ කෙනෙක් කඩියක් විතර උසයි. එයාට පස්සේ මට කිව්වා මේ ලංකාවෙන් කවුරු හරි ආවොත් විශේෂයෙන් සලකන්නේ හිටපරියක් හිටිය ඔක්කොම සුද්ධ විතරයි. මං විතරයි හිටියේ කල්ලෙකුට. මේ අපේ ශ්‍රී ලංකාවේ. මේ කියන්නේ 70 8 79 විතර වගේ. ඉතින් මමත් භාවනා කරනවා. ඉතින් මේගොල්ලොත් එක්ක ඉතින් ඉන්නවා. ඔක්කොම මේ වැඩ ටික කරනවා. ඉන්න ගමන් මේ ඒ මම නිල්ලම් පැත්තක තියෙන බංකුවක් උඩ භාවනාවක් කරගෙන ඉනකොට අර අලුත පැවිදිච්ච හාමුදුරුවෝ ඊයේ පැවිදිච්ච හාමුදුරුවෝ මයිලෙන් ඇවිල්ලා වුණා මට මේ ගොඩින් මහත්තයා කියලා ගියා පොඩ්ඩක් ආවොත් බලන්න කියලා කවුරු හරි කළු එක්කනේ. ඉතින් වා විතරයි ඉන්නේ කොහොමද කටයුතු ඉදුම් හිටුම් පහසුකම් ඔය මම මම මේ දේශල ඇවිල්ලා තියෙනවා. අපි කියවල් මේ ළඟ මට ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. මට යපෙන්න පුළුවන් කියලා මම බොහොම සන්තෝසයි. ඒ මොකද අපේ ක්‍රමේ වෙනස්නේ. ඔක්කොම සුද්ධෝනේ. ඊට පස්සේ මම කනේ ප්‍රශ්නයක් නැහැ. මම ඔබට බොහොම ස්තුතියි. මම ඉතින් මගේ වැඩ බලාගත්තා. මම පොඩ්ඩක් තව පොඩ්ඩක් අහන්න භාවනාව කරනවාද කියලා. ඒ මොකද කිසිම කෙනෙක් එහෙම කමටහන් දීලක් සුද්ධ බණ කිමනක් ඇත්තේ නැහැ. ඔය එක එක නයි නෝ කුඩු ගහනක කුඩු ගහනවා. ගස් බලන් කොළම් බලන එක ගස් කොළම් බල බල ඉන්නවා සමනල බලන එක සමනල බල බල ඉන්නවා සද්ධාන එක සද්ධාන දිහා බල බල ඉන්නවා ඊට බයින එක දිහා ඊට බයින දිහා බලන ඉතින් ගොඩින් වාත්තේ ඔහොම තමයි භාවනා කරන්නේ choiceless awareness ඉතින් මං කිව්වා මං දැන් හිරියටලා ගියා දැන් මොනවා කියන්නේ දැන් මම ආන භාවනා කරා ඊට පස්සේ මං කිව්වා මේ ඔව් කියලා මිලෝම හාංකා විදයක් නැහැ ආ බොහොම හොඳයි මේ මොකද්ද භාවනාව කියලා අහන්න මට අවසරද දැන් මේකට උත්තර දෙන්න මට බෑ මං නිකමල ගා ආනාපාන සතිය කියලා උත්තම භාවනාවක් කරන්නේ ඉමිලෝ දෙයක් දන්නේ ආනාපාන සතිය කියන්නේ මොකද්ද කියලාත් මං දන්නේ කියවලා තියෙනවා ඒක කොහොමද භාවනා කරනකොට දැන් කාලා වරින්කෝ දැන් මං අහනවා අහනවා අහනවා ඇතුළට අහනවා ඊට පස්සේ මං කොයි ඉතින් පටන් ගන්නකොට නම් පේනවා ඊට පස්සේ මොනවා වෙනවද දන්න බට නිින්ද යනවා වෙන්නේ නැති පස්සේ නැගිටිනකොට ඉතින් නැගෙන මෙලෝ දෙයක් දන්නේ නැහැ. නෑ, හරි ෂෝක්නේ. ඕක තමයි භාවනා කියන්නේ කියලා දැන් ඒ වෙලේ යමාව උනන්දු කරුණා. මට තේරෙනවා මේක මේ මනුස්සයා මේ ඊයේ පැවිදි වෙලා මේ කමඨාන් සුද්ධ කරන්නේ තේරුමක් නැතුව කෙරෙන්නේ මේ වැඩි. මම කොහොම ඉඳ ගන්නකොට නම් මම මෙතන ඉඳගත්තා මෙහෙමයි කියලා දන්නවා. ඒ ටික වෙලා ගියාම සිබන්දන සද්දත් ඇහෙනවා ඔක්කොම වෙනවා. ඉතින් නැගිටිනවා. භාවනා කරයි කියලා හිතාන ඉන්නවා. මොකද්ද වෙන්නේ දන්නේ නැහැ. ඉතින් ඒක කිව්වේ මට එඟව ළඟ ඉඳගෙන එහෙම තමයි ආනාපානේ හරිනම් පටන් ගන්නකොට තේන පස්සේ නොතේරියන මං ගණන් ගත්තේ නෑ මං හිතාගත්තා මනුස්සයාගේ මොලේ නරක වෙලයි කියලා. ඉතින් ඒ කොහෙන් හරි ඒකෙන් ඉවරයි කතාව. ඒ කියන්නේ ඒ ඒ හමු වීම සම්මුඛ පරීක්ෂණේ સમાප්තයි. ඉතින් එයා සන්තෝෂ වෙලා ගියා මට හිතාගත්තා යන්තයි. ඒක ලොකු දෙයක් නේ පැත්තට. ඉතින් ඒ ජවනිකාවේදී ඊට පස්සේ දවසක මම ගිහිල්ලා භාවනා කරනකොට මට තේරුණා වැඩේ අල්ලලා යනවයි කියලා පස්මන් සුබෝධාරාමයට ඇවිල්ලා උපුල් මල්ලි හිටියා මම කෝ උපුල් මල්ලි මෙහෙමයි මට දැන් නිවාඩුවක් හම්බෙලා තියෙන ඇත්තට රසාවෙන් ඉලවලා ඒ වෙලාවේ මම එනකොට හරි ජොලියේ හිටියේ මෙන්න මේ මට මොනවත්ක්ම තේරෙන්නේ නැහැ භාවනා ගැන මොනවක්වත් දන්න කෙනෙක් නම් අනේ මන් දන්නේ නැහැ සමතේ නම් තියනවලු ඒක පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන තුන්වෙනි ධ්‍යාන හතරවෙනි විපස්සනා නම් එහෙම ගන්න නැතිලු ඉතින් මොකද්ද කරන්නේ මං කොහොම මේ සමත විපස්සනා තේරෙන්නෙත් නැහැ ඔය භාවනා කරනවා ගෙදරවල වල එහෙම කියන්නේ සමහරට උපාසක මාමා උපාසක මහත්තයා කියලා කියනවා. මම තමයි දන්නේ උපාසක සකසකරා බෝතල් දෙක දෙක කියලා. මමයි දන්නේ හැබැයි භාවනා කරනවා. ඊට පස්සේ මම දන්නවා අත්තර මට එහෙම කියන්න දෙයක් නෑ. මම ওই සූත්‍ර කියවගෙන ඉන්නවා කියලා ඔය ඥානරාම සාංශිකේ පොත ඇදලා දුන්නා. සත්‍යවිසුද්ධි සහ විදර්ශනා ඥාන. ඉතින් මේක ඉතින් බොහොම සැරයිනේ. දැන් උනත් කියනකොට තේරෙන සැරයි කියලා. ඉතින් ඒක කියනකොට ඒ සාංශික කියලා තියෙනවා ආනාපානයේ අවස්ථා තුනක් තියෙනවා. ඕලාරික අවස්ථාව, සුකුම අවස්ථාව, සුකුමතර අවස්ථාව. ග්‍රීක වගේ තේරෙන්නේ නැහැ. හැබැයි මේ මට වෙන දේ තමයි. පටන් ගන්නකොට ඕලාරිකයි. යන ගොරෝසුයි. ටික වෙලාවක් යනකොට සුකුමයි. සූක්ෂම වෙන හැබැයි දන්නේ නැහැ ඒක. ඊට පස්සේ මොනවා වෙනවද? හැබැයි සුකුම තර වෙන්නේ ඉස්සෙල්ලා සද්දයකට හිත යනවා. වේදනාවට හිත යනවා. කොන්ද කඩා වැටෙනවා. බෙල්ල කඩා වැටෙනවා. නිින්දට වැටෙනවා. මොකක් හරි වෙනවා. ඉතින් ඒක ඥානරාම ස්වාමීන් පෙන්නලා දීලා තිනවා මේක ආස්වාද ප්‍රසවාසයේ කායපස්ස මේ සංස්කාර සංසිඳ වීමක් සිද්ධ වෙනවා. ඒක තමයි ක්‍රමේ. ඉතින් මන් දන්නේ ඒක තමයි වෙලා තියෙන්නේ මම ඒක වැරද්දක් කියලා හිතාගෙන එක්ක නැගිටපුම හයියෙන් හුස්ම ගන්නවා. එහෙම නැත්නම් සංසිඳීපයි. හොඳ නැහැ කියලා හිතනවා. සංසිඳෙන්නේ මගේ මානසිකාරයේ නැත්තම් නැති වෙන්නේ මානසිකාරය කියලා හිතනවා මිසක දන්නේ නැහැ. ඉතින් අර එදා හාමුදුරුවාට මට කීප එකයි මේ ඥානරාම සාතික පොතේ තියෙන එකයි අතර මොකද්ද පුංචි සම්බන්ධයක් ආවා. මේ හුස්ම ගෙවෙන එක තමයි එහෙමනම් ලොකු සංසි ලියනවා අනිත් දවසේ මේ ගොරෝසු හුස්ම සියුම් වෙනකොටම සියුම් ලකුණු පහළ වෙනකොටම දැනගන්න ඕක අතිසූක්ෂම වෙනවා තව පොඩ්ඩකින් ඒකට ලෑස්තිලා යන්නේ කියලා. ඒක කමටහන් සුද්ධ කිරීමක් වුණා. සියුම් වෙන බව දකින්න ඕනේ. දැක්කොත් මීටත් වැඩිය මේක සියුම් වෙනවා. එතකොට නිකන් ඈතට ආසෙන්තර අධ්‍යා බලා ඉන්නා වගේ ඇහැ කරවිල වෙනකම් බලන එකයි තියෙන්නේ. මේක මේ ආහසේ නැති වෙනවා දැන්. ආසෙන්තර ආහසේ නැති වෙන්නේ නැහැ නේ. ඒ වගේ නැතිවීම බලනින් එකයි තියෙන්නේ මේක තමයි කාය පස්සද්ධිය නැත්නම් කාය කාය පස්සද්ධිය නෙවෙයි කාය සංස්කාර සංසිතිය කියන්නේ. ඉතින් ඒ මට්ටමට ගෝලයයි ගුරුනාචේ දෙන්න අතර කමඨාන සුද්ධ වෙන්න කොච්චරක්නම් අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙනවද? එහෙම නැත්නම් කොච්චරක් අනවබෝධ රාශියක් හරහද මේ පස්සම්බයං කාය සංඛාරං කියන එක තේරෙන්නේ. ඒ මොකද හේතුව අපි කිවිල යනවට කැමති නැහැ. නැති වෙනවට කැමති නැහැ. සංස්කාර කියන්නේ එකතු කරන එක. සංස්කාර කියන වචෙන්ට අර්ථ හතරක් විතර තියෙනවා. එකක් තමයි රැස් කිරීම කියන එක. කර්ම පිං හෝ පව් රැස් කරනවා කනස්කාර. අනිත් එක තමයි මේ කතා කරන එක කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර. අනිත් තව එකක් තියෙනවා අවිජ්ජාපච්ච සංකාර සංකාරපච්ච විඥාන කියලා 12 ආකාරයේ සංස්කාර තියෙනවා. ඉතින් මේ වගේ මේ සංස්කාර කියන පදේ ගොක් විස්තරයි. පාලිය විතරක් නෙවෙයි, සිංහලේ විතරක් නෙවෙයි, පරිවර්තනයේදී කවමදාකෝ පරිවර්තන කරන්න බෑ. ඒ තරම්ම ඒ තරම්ම අෂ්ටචාය රාශියක් තියෙනවා. නමුත් කිසිම කෙනෙක් ඒකට පක්ෂ කරලා භාවනාවක් උගන්වන්නේ නැහැ. උගන්වන්නේ මේ අනම්මන. හැබැයි මේ භාවනාවේ තේමාව වැටලා තියෙන්නේ මේ කාය සංස්කාර සංසිඳ වීම. ඉතින් ඒදී පසම්බයං කාය සංකාරං අසසී සාමිති සික්කති පසම්බයං කාය සංකාරං පසසී සාමිති සික්කති කියලා මේ ආස්වාද ප්‍රසාරවල සංසිද්ධෝමේ සංසිද්ධෝමෙන් හුස්ම ගන්නවා කියන එක අපිට පේන්නේ හුස්ම නොපෙනී යනවා කියන එක භාවනා කරනවායි කියලා. සතිය කැඩෙනවායි කියලා. සමාධිය කැඩෙනවායි කියලා. තණ්හත්තර වෙනවායි කියලා. ඉතින් ඒදී මේ ගුරුවරයා කිව්වට ගෝලයාට වැටහෙන්නේ නැහැදී ඊට පස්සේ ගෝලයා මේක තේරුම් ගන්න පහුවෙන්ද ගිහිල්ලා මේක සංසිඳන පැත්තට ආවොත් හුත්තට දැඩි අවධානයෙන් මේක දිහා බලන්න ඉන්න ඕනේ කියලා අතිරේක වීරියක් ඒකට දාලා සංසිඳනරි බලාගෙන ඉන්න වෙනවයි කියන එක එක පාරයි මුළු සංසාරෙටම වෙන්නේ. මේක භවයේ වෙනස් කරන තැන. මේක තමයි කමඨාන සුද්ධ වෙන තැන. මේක තමයි ගෝලයාගෙන් ගුරුනා ගුරුනාන්තෙන් ගෝලයට බණ සද්ධර්මේ මාරු වෙනවා කියන්නේ. කොච්චර අමාරුද? කොතනද ඒක එහෙම පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් එහෙම පැහැදිලි වුණයි කියලා කියමුකෝ. යම් ආකාරයකට මේ හුස්ම ගන්න එක නැත්නම් පිම්බීම හැකිලිම බලා ඉන්නකොට බලා ඉන්නකොට බොහොම ඉර නගිනකොට තරු නැති වෙනවා වගේ හිමීට නැති වෙනවා. ආජන්තරාග සද්දේ හිමීට නැති වෙනවා. ප්‍රශ්වාසය දිහා බලනකොට ප්‍රශ්වාසය හිමීට නැති වෙනවා. ආශ්වාසය බලනකොට ආශ්වාසය හිමීට නැති වෙනවා. ඒ නැති වෙනකොට ඇති වෙන කලබලේ තමයි මේ සංස්කාර වල තියෙන ආශාව. සංස්කාර ගෙවෙනවට තියෙන බය. හැබැයි මේ සංස්කාර ගෙවෙන්න වැඩි වෙලා යන්නේ නැහැ. හැම හුස්මක්ම ගෙවෙනවා. ආශ්වාසයක් ගෙවෙනවා ප්‍රශ්වාසයක් ගෙවෙනවා. මුත් ඒක බලන්න බෑ. බැලෙන්නේ නැහැ. ඒ මම වමනාවෙන් හරි බලලා වමනාවෙන් හරි ඒක යොදලා බැලුවොත් ඒක පේන්නේ අකරදැබ්බයක් විදිහට. ඒක පේන්නේ නැදකින් ඔබතන් කියලා. ඒක පේන්නේ කියන්න නම් දෙයක් ඇත්තද මගේ මොකද්ද දෝෂයක්. ඒක තවත් අවුල් අවුල් කරනවා භාවනා පැත්ත කියනෝනේ පංචත්තේ සූත්‍රයෙන් ගත්ත විගස්සාවේ ඒ විදිහට ඒ මූල කර්මස්ථානයේ සිවුම් වෙනකොටම කොහෙදෝ නැති ශබ්ද බලවත් ඇහෙනවා නංගා කොහෙදෝ නැති හිතවිලි බලවත් දොට තට්ටු කරන පටන් ගන්නවා කොහෙදෝ නැති වේදනා එන්න පටන් ගන්නවා අර පාළුගේ වළම්බිදිනවා වගේ අවධානය අරමුණේ ගෙවිගෙන යනකොට අපි සුවිශේෂී ඥානකින් සුවිශේෂී වීරියකින් සුවිශේෂී ශක්තියකින් මේ අවස්ථාව අවදීන් තියා හිටියේ නැත්නම් අර පාළුගෙට එක එක කරලා වැදගත්. සද්ද ඇහෙන්න පටන් ගන්නවා වේදනාවෙන් පටන් ගන්න හිතෙන්නේ. ඉතින් යෝගාවචරය ඊට පස්සේ බලන්නකො මට ඉන්න පුළුවන් සද්දයක් ඇහුණා. වේදනාවක් ආවා සද්දයක් හිතවිල්ලක් ආවා කියලා අර අමතරින් ආපු මේ දෙයත් එක්ක කතන්දරය ගොතන මිසක් ඒක වෙන්න හේතුව මේ හුස්මේ ගෙවි යෑමක් අවස්ථාවාදී කරගෙනයි මේ වේදනා සද්ද හිතවිලි එන්නේ කියන එක පැහැදිලි කරලා දෙන්න එක්කෙනෙක් එක්කෙනෙක් කමඨාන් වාර්තා කරනට කරත හැකි. නමුත් මේ බණකට කිව්වට තේරෙයිද කියලා ප්‍රශ්නක් තියෙනවා. හුස්මේ විපරිණාමය බලනාසුලුව ගියොත් නම් මේක ගොරෝසු මේක සියුම් මේක අතිසියුම් ඒ නිසා සියුම් අවස්ථාවේදී ගෙට විවිධාකාර හොරු ඇතුල් වෙන්න පුළුවන්. ඒ ගෙට හොරු ඇතුල් වෙන හොඳ දෙයක්. අරමුණ සියුම් වෙන බවට ලකුණක්. හැබැයි Taman ඒ වෙනකොට අතිරේක වීර්යයක් තියාගෙන ඉන්න ඕන අතිරේක සමාධියක් සතියක් තියාගෙන ඉන්න ඕන අතිරේක ශ්‍රද්ධාවක් තියාගෙන ඕන ඕක ඕක තමයි ඔබ කරන වැඩේ. ඒක හරියට ඒ බුදුම පන්දිස්වාංශ කියන්නේ මේ සුපර් මාකට් එක කවුරු හරි බඩු උස්සනවා. එච්චරම ලොකු පාඩුවක් නෑ. මොකද සුපර් මාකට් වල ඔක්කොම හදලා තියෙන්නේ සෑහෙන වාසියක් ලැබෙන විදිහට සේවකයෝ අඩු කරලා. නමුත් අයිතිකාරයාට පේනවා මේ අවස්ථාව අරගෙන ඔක්කොම බඩු දාලා තියෙන්නේ. ගියාට පස්සේ බඩු ගෙවන එකට බිල ගෙවන එක විතරයි කරන්න උස්සන්න පුළුවන්. ඒක කියන්නේ ෂොප් ලිෆ්ටිං කිය. ඒක ප්‍රොෆෙෂනල් ජොබ් එකක්. පිටරටවල වල ෂොප් ලිෆ්ටිං කියන්නේ. ඉතින් විවිධාකාර ක්‍රම කරනවා. අර එක බඩුවක තියෙන මිල දර්ශනේ ගලවලා බාල බඩුවක පිළිදස්සනේ ගන්න. ඉතින් කම්පියුටර් දාපු ගමන් ටක් ගාලා පෙන්නන්නේ බිල විතරයි. ඒ නිසා දැන් ඒ බිල ගලවනකොට ඉරෙන්න හදලා තියෙනවා. ගලවලා අලවන්න බෑ. එහෙම නැත්නම් ඇතුලේදී මොන හරි කාලා කුලේ කුණු බාල්දියක් දාලා යනවා. එළියට එනකොට නෑ ඉතින් බිල තිබ්බොත් නේ ප්‍රශ්න තියෙන්නේ. ඉතින් වයිචිනා ඊටාම සියුම් දේවල්. ඒක සමහරට ලොක් කරලා තියෙන්නේ ගන්න බෑ. අනිත් මේ shoplifting කරනකොට අයිතිකාරයා මොකද කරන්නේ? බඩු ගන්න එන කෙනෙක් වගේ ඔත්තු කාර්යය දාලා දෙනවා. මේ මනුස්සයත් බඩු ගන්න ගමන් අර මනුස්සයා කියනවා සාමාන්‍යයෙන් උස්සන්නේ මෙන්න මේ බඩු කියලා දල අදහසක් දෙනවා. ඌ ඒ කබඩ් එක තියා ඇවිල්ලා කැරකෙන මිනිස්සු දිහා බලන්නේ. බලලා ඌ දන්නා මෙන්න මෙතනයි වැඩේ වෙන්නේ කියලා ගෙස් කරනවා නම් ඒක බලහන් ඉඳලා ඉඳලා ඉඳලා ඔන්න වෙලාවක මිනිහට අහු වෙනවා කවුරු හරි ඇවිල්ලා හරියට මේ කලබල නැති වෙලාවක මේ වැඩේ කරනවා. එහෙම දැක්කට කවදාකවත් අර මනුස්සයා අල්ලගෙන ගිහලා අයිතිකාරයට දෙන්නේ මේ මගේ නිරීක්ෂණේ දෝෂයක්ද දන්නේ අහු වුණොත් අය මොකක්ක කතාවක් නැහැ. ඒ අනිත් දවසෙත් බලමු. ඔය ෂොප් ලිෆ්ටිං කරනවා මේ මනුස්සයා දිගටම මේ වැඩේ කරනවා. දෙකක් බලනවා, තුනක් බලනවා. බලාන ඉඳලා එයාට අයිතියක් නැහැ මෙයාව අතින් අල්ලගන්න. එයා කරන්න තියෙන්නේ සිවිල් ළඟගෙන ඉන්න පොලිස් කාර්යයකට සිකියුරිටි කාර්යයකට කියලා තියෙනවා මම ඔබට සංඥාවක් කරන්න. ආවලා ආවොත් මට අදත් සැක හිතුනොත් මං කියනවා ඒකට ලේ පිට අල්ලපන්. මොකක්ද කියන්නේ මේ වැඩි කරනකොටම අල්ලපන් කියලා. ඉතින් එතෙන්ට එනකන් එයා කොහොමද බලාගෙන ඉන්නේ අර අවස්ථා දෙක තුනම හොරකම යද්දී බලාගෙන ඉන්නේ අන්නේ වගේ ආස්වාස් ප්‍රසවාසයේ ගෙවෙද්දී ඒ හොරකමක් අල්ලන්න බලාගෙන ඉන්න සිවිල් ඇඳුමින් ඉන්න රාජසොත්තු සේවය කෙනෙක් වගේ හුස්ම ගෙවෙන ධානියාවයි බලන්න ඉන්න ඕන. හුස්ම බලන එක නෙවෙයි කරන්නේ. හුස්ම බලන එක ආධුනිකයෙකු වැඩි. බලන හුස්මෙයි රචනය කොහොමද? චරණය කොහොමද? භූමිකාව මොකද්ද? මේක අඩු වෙනවද නැති වෙනවද? ගොරෝසු වෙනවද සිංහනද? ලං වෙනවද දුරස් වෙනවද කියන එක බලන්න ඒකට සටහන බල්ල බෑ ආකාරය බලන ගතියක් කියනවා. මෙයා හැසිරෙන ආකාරය. ඉතලා බලන්නේ සටහන. සටහන් සම්දාන පඤ්ඤාති ඉක්මවල ආකාර පඤ්ඤාති බලන්න පේනවා මෙහා කවදාකවත් එක විදිහට ඉන්නේ නැහැ. එකකින් එකට මාරු වෙනවා. මාරු වීමේ සම්මතේ තමයි ගොරෝසුවට පටන් අරගෙන සියුම් වෙලා යන්නේ. ආනේ සියුම් වෙන ලකුණු දැක්කානම් අනේ සංස්කාර පිළිබඳ විශේෂඥ ඥානයක් එන්න පටන් ගන්නවා. මේ අපිට පෙන්වන හැම දෙයකම මෙන්න මොකද්දෝ විපරිණාමයක් තියෙනවා. අන්න ඒක දැක්කනම් ඒත් වැඩේ ඉවර නෑ. එයා දැනගන්න ඕනේ මෙයා දැන් තවත් සියුම් තැනකට යනවා. එතකොට ඇහැණුම් යනවා, නිදිමත වෙනවා, කම්මැලි වෙනවා, රද්ද ඇහෙනවා, බෙල්ල කඩා වැටෙනවා. ඔක්කොම සිද්ධ වෙන්නේ අර භාවනා ඉතාමත්ම මදේට, ගොබේට, ඕජාවට යන වෙලාව. ඉතින් මේක අල්ලගෙන මේක සිද්ධ වෙන්න ඇරලා මේක අල්ලගන්නවයි කියන එක රහසොත්තු සේවාවයි එක්කෙනෙක් හොරකම් කරද්දී ඔත්තු බලනවා වගේ. ඉතින් මේක දැක්කා නම් කමඨාන සුද්ධ වුණා නම් එයාට තේරෙන පටන් අර ගන්න භාවනා කියන්නේ පුදුමාකාර ආශා කරන දෙයක්. මේ බලාගෙන හිටපු දෙයට මොකද වෙන්නේ? අපි මෙතනදී බොහෝවිට මූල කර්මස්ථානයෙන් තමයි කතා කරන්නේ. පස්සේ උනක් කියලා දෙන්න පුළුවන්. ඕක තමයි රාගෙටත් වෙන්නේ, ද්වේෂෙටත් වෙන්නේ. මොහොන දෙයකට වෙන්නේ ඒකයි. එනකොට මහා ලොකු කලගෝසාවක් දාගෙන ආවට අන්තිමට බලනකොට ඒව ගෙවෙනවා. යම් කිසි සමුදේ ධම්ම සම්බන්ධ නිරෝධ ධම්ම. මත වෙන ඕනම දෙයක් ගෙවෙනවා. අපි මේ ආනපන කතා කරා. අන්නේම ගෙවෙන වෙලාවේදී ඒක දිගට බලන් හිටියොත් පේනවා ඒ ගෙවීම බලන ඉන්නකොට ශබ්ද එනටිට උද්දීපන වෙන හැටි. වේදනා උද්දීපන වෙන හැටි. හිතවිලි උද්දීපන වෙන හැටි. සතිය කුෂ්ඨ මට්ටමට යන හැටි. යනකොට අරමුණ ගෙවෙමින් පවතිද්දී අපි මේ ගෙවෙන දේ මේ ගෙවීම දැකීම සංස්කාර නිරෝධය නැත්නම් කාය සංස්කාර නිරෝධය පිළිබඳ සර්වඥාන්තිගේ උත්කෘෂ්ඨ ඉගැන්වීම මෙතනයි තියෙන්නේ කියලා අන්න ඒක හොඳට බලන්න හිටියොත් පස්සම් බෑන් කාය සංකාරං ඊට පස්සේ සබ්බ කාය පරිසංවේදී අසසි සාමිති සික්කති මො ආසස් ප්‍රසස් මුලුල්ලම සංසිඳෙන්න පටන් ගන්නවා ඊට පස්සේ මෙයාට තේරෙන්න පටන් ගන්නවා දැන් අර ජීවෙන හැටි බලන්න දන්න නිසා පීච පරිසංවේදී ආයි මෙනෙහි කරන්න ඕනේ මෙනෙහි කරන්න ඕනේ මුල් හරියි සටහන් ආකාරය පේන වෙලාවයි. මේ ආකාරය සංසිද්ධියකන යනකොට යාට තේරෙන පටන් අර ගන්නවා. කවදාකවත් මේ සංසිද්ධිය දැකපු නැති මේ හටගත්ත දෙයක ගෙවීම බලනවා මේ ඉතෙක්කල් මේක ආමංගල්‍යයක් දැකේවා. මෙතෙක්කල් මේකේ අභාග්‍ය අභෞව්‍ය සම්පන්න දෙයක් විදිහට දැක්කේ. අභද්‍ර දෙයක් මේ ගෙවෙනවා දකින්න එක. අද පළවෙනි වතාවට ලක්ෂ කෝටි වාරයක් වරද්දලා ඉඳලා ජීවීම දිහා බලලා ඒක සතිය වැඩිවීමට ලොකු සංස් කියන ප්‍රණීත භාවය වැඩි කිරීමට හේතුවක් කරගත්තට පස්සේ යෝගාචර තියෙනවා බුදුහාමුදුරුවෝ කිව්වට මේක මම විසින්ම හොයාගන්න ඕන. නැත්නම් කියන එකේ වැරද්දක් නැහැ. නැත්නම් අත්‍යවශ්‍යයි. නමුත් කොච්චර බණ ඇහුවත් මේ වැඩේදී හරියට මේ වැඩේ කරගන්න පුළුවන්ද කියන එක සැකසිතයි. ඒක නිසා නැවත නැවත කරන්න කරන්න කරන්න දැන් එයාට ඒ සංසිඳීම පේනකොට පුදුමාකාර සතුටක් එනවා. ඉස්සර මේ ගිවෙනකොට, ක්ෂය වෙනකොට, වැය වෙනකොට, පපුවත ගාගෙන ඉති පපුවත් එක්ක ගන්න අඬපු මිනිස්සයා. මේ දෙය බාහුව වෙන අවුෙන් දේවල් ගිවිලා යනවා කියනකොට අඬපු මිනිස්සයාට ඒක සතුට කාරණාවක් කියනවා. ඉතින් අන්නේ මේ වෙනස යෝගාවචරයට වැඩිය ගුරුවරයාට තේරෙනවා කතා කරනකොට. දුවර කමඨාන් සුද්ධ කරන වෙලාවේදී යා ඉදිරිපත් කරන වාක්‍යවල ඉදිරිපත් කරන රචනා ශිල්පයේ තේරෙනවා. හැබැයි යෝගාවචරය කියන්නේ මම දන්නේ මොකද්ද වෙනව මට තේරෙන්නේ නැහැ අරකයි මේකයි කියලා මොකද්ද අපබ්‍රන්ථයක් කියනවා. කියන නෑ නෑ ඔය කමන්නේ ඔය විස්තර කරන්නකෝ. ඒ මට තේරෙනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ කියනකොටම සාරිපුත්‍ර සාංශ කිව්වේ ඔය එක විදිහට කියන්න මම දහසක් නැයින් තේරුම් ගන්නවා කියලා. ඒ ධම්මා හේතුපබව තේසං හේතුන් තථාගතෝ ආව. යම් කිසි දෙයකට හේතුවක් තියෙනවා ඒක තථාගතයන් වහන්සේ කියනවා. තේ සංචයෝ නිරෝධෝ. ඒ හේතු කරන ගෙවි යෑම තුන්වෙනි පදේ කියනකොට සාරිපුත්ත නෙමෙයි කෝලිත නෙවෙයි උපතිස්සත්‍රාතෝ සෝවාන් වුණා. ඒගොල්ලන්ට එච්චර වෙලා කී කිය ඉන්න ඕනකම නැහැ. අපිට නම් දසදහස්වර බැලුවත් අපිට තාම හිතනවා සතිය කැඩලා වෙන්න ඇති. මොකක් හරි පටලවිල්ලක් වෙන්න ඇති. බලන්නකෝ භාවනා කරනකොට බෙල්ල කඩා වැටෙනවා නිින්ද ගියා සද්දයක් ආව කම්මැලි වුණා එපා වුණා নানা ප්‍රකාර චෝදනා රාශියක් තියෙනවා මේ තාම මේ කතා කරන්නේ මේ තාම මේ කතා කරන්නේ කාය සංස්කාර ඊට පස්සේ තමයි පස්සේ පීච පරිසංවේදී සුඛ පරිසංවේදී චිත්ත සංඛාර පරිසංවේදී අසසිස්සාමිති සික්කති ඒකට ඉක්මවලා ඒක හොඳටම තහවුරු වුණාට පස්සේ ආට චිත්ත සංඛාර කියන මේ අපි කතා කරන සංඥා වේදනා දෙක ගෙවි යෑම තේරෙන පටන් ගන්නවා. නැත්තම් චිත්ත සංකාර දෙක තමයි මෙතන සෙල්ලක්කාරයා, සෙල්ලංකාරයා තේරෙන පටන් ගන්නවා. මෙතන හුස්මක්වත් එහෙම නැතුව මේ භාවනා කරන්න එක්කත් නෙමෙයි. මෙතන සංඥා වේදනා දෙකක් නටනවා. අඳුනා ගැනීම ශේෂ්ඨක් තියෙනවා, විදි විශේෂ්ඨක් තියෙනවා. අපි මෙතෙක්කල් ඒව වඩන්න ගියා, විදි වැඩි කරන්න ගියා, සංඥා වැඩි කරන්න ගියා. නමුත් මේක ඒ වගේ තියෙන gati ඒක නෙවෙයි. සංඥා වේදනා තියෙන ගෙවෙන ගතිය. ඒකට කියනවා චිත්ත සංස්කාර පස්සම්බදේ කියලා. ඊට පස්සේ චිත්ත සංකාර පස්සම්බයං චිත්ත සංකාරං කියලා ඒ සංස්කාර ධර්ම <coughs> චිත්ත සංස්කාර කියන සංඥා වේදනා දෙක ගෙවම් කරමින් භාවනා කරනවා කියන එක අසිට වැඩි උඟාවක් සියුම් අයිට වැඩි උඟාවක් සූර වෙන්න ඕන. මොකද ඒකෙන් කියන්නේ භාවනාව ගෙවිලා යනවා කියලා සතියක් ගෙවිලා යනවා අසතියක් තේරෙනවා. භාවනාවක් නැති වෙනවා. කොටිම කියනවා ඒ කෙනාට කලින් කියලා තිබ්බොත් කවුරු හරි භාවනා නතර කරපන් සතිමත්යන් කියලා ගොඩ. මේ පණිවිඩේ නැතුව භාවනාව කරපන් කියන එක කිව්වොත් එමේ අර කියනවා දැන් භාවනා කරනකොට භාවනා වෙන්නේ නැහැ. මොනක් සංඥාවක් නැහැ. වේදනාවක් නැහැ. හැබැයි ඇහුවොත් ඒ සංඥා උඹට භාවනා නොකරන දවස් 30 සති ඔය එහෙමනම් එකක් තියෙනවා කියන. ඉතින් යාට කටට උත්තරේ දීලා කියන්නේ දැන් භාවනා කියන එක පැත්තක දාපන්. චෝට බානිනවා කියන්නේ පුදුම විදිහට තරහයි මිනිස්සු වා කියනවානේ. මොනවද මේ කියන්නේ ඔබ අන්තර කවුද ඔවා කියලා දෙන්න කිව්වේ කවුද අයිතියක් තියෙන කියලා. ඉතින් අපි ලෝකෙට කියන්නේ ඒකෙකුට විතරක් කන්න කරලා කියනවා. ඔන්න භාවනා පැත්තක දාපන්. සත්‍යමත් වෙන්න බලපන්. එතන අපිට තේරෙනවානේ මේ වෙනදී ඔය එහෙම එකක් නම් වෙනවා ඒ උන්ට මහා පාළුවක් මහා පාලනය කරගන්න බැරි ගතියක්, නොදන්නා ශේෂයට ගියා වගේ ගතියක්, එපා වෙන ගතියක් එනවයි කියලා. ඒ චිත් සංකාර පරිසංවේදීදී පිස්සු හැදෙනවනම් පල්ලෙවෙනි තැන. ඕන කෙනෙකුට හිතෙන්න පුළුවන් මං ඉස්සර තියුණේ ගනුදෙනු ආසාවල් ඒ මොකද්ද පිලුණු වෙලා තියෙනවා. මොනවද ගෙවිලා යනවා. ඉතින් අල් අල් කියන්න ගියත්තුත් එහෙම මිනිස්සු කියන ඕක තමයි කිව්වේ අනේ භාවනා කරන්න එපයි කියලා භාවනා කරුවෝ පිස්සෙන්නවනේ. ඕක තමයි භාවනා කරලා පිස්සෙන්නවා කියන්නේ. ඉතින් ලොකු සායින් ආපහු කියලා නෑ නෑ ඕක හේතුව මේ විශ්ව භාවනා කරන එකයි. නැත්නම් භාවනා කළා පිස්සු වෙනවා නෙවෙයි පිස්සොන්න හරි ආසේ භාවනා කරන. ඒකනේ මේ නිස්සන් වනේ 30 ගානක් ඉන්නේ. වෙනසක් වල ඉන්න බැරි කට්ටිය මෙහෙනවා. ඒක දන්නවනම් මේ මෙතෙක් එකතු කරපු සංඥා මෙතෙක් එකතු කරපු ඒ මේ සංඥා වේදනා දෙක දැන් මේ ගෙවෙනකොට මේ බත පිලුණු වෙනවා වගේ. එහෙම නැත්නම් මේ විරංජනේ කියන බුදුහාන වචනේ සම්බන්ධ කරනවා. ඔක්කොම එපා වෙනවා, නීරස වෙනවා, කම්මැලි වෙනවා. ඒක මූලිකම එනකොටම ඒ නීරසකම කම්මැලිකම වේදනා සංඥා දෙකේ අඩුවීම වෙනකොට පුදුම මේ මේ අවාසනාවන්ත අභද්‍ර කාලකන්ණි ගතියක් ඔළුවට එනවා. ඉතින් ඒ දේ ඉක්මෝල යන තරම් සද්ධාවක් තියෙනවා. ඒ දේ ඉක්මෝල යන තරම් ඒ යෝගාවචරයට වීර්යයක් තියෙනවා. යෝගෙම සීලය එලයි පුදුම උදව්වක් කරනවා. ඔය කොච්චර කෙලකත් මේ සීලය කැඩලා නැන්නේ. මේක රැකලා තියෙනවානේ. ඒකට අභියෝගය දෙන්න තියෙනවා සත්‍ය කරනවද බලපන්. වේදනා නැතුව ගියා සංඥා නැතුව සත්‍ය කරනවා කියලා. කරනවනේ නම් කියනවා. නෑ නෑ පොඩ්ඩක් බලන්න ඕද වෙන්නේ කියලා. ඉතින් ටික වෙලා බලමු කියලා සත්‍ය එහෙම කැඩිල්ලක් වෙලා නෑ. හැබැයි හිතට අදාහ ගන්න බෑ. කාය සංකාරණ තියනකට වැඩිය චිත්ත සංඛාර නැති වෙනකොට ඒ ඒ ඒ බැටන් එකේ තන මාරු වෙනකොට මෙයාගෙන් මෙයාට මාරු වෙනකොට සතිය කැඩෙනවා කියන පදනම තමයි අපේ ඔළුවට දාලා තියෙන්නේ. ඉතින් කමඨාන් සුද්ධ කළා දෙන්නු නෑ බබා සතිය කැඩෙන්නේ නෑ. ওই සතිය ඊගාව විවිධාංගීකරණ මට්ටමට යන්න හදන්නේ. සතිය මෙතෙක් එලිලා තිබුණේ ව නැතුව සතිය දැන් අවකාශයේ යන්න හදන්නේ. පොළොදී ආසන්තරව උස්සන්න හදන්නේ. ඊළඟ අම්බරවා ගන්න යංගිලි ගාගෙන කලුතුන් දාගෙන උස්සනවා. දඟලන්න එපා. පරිදත කරගන්න. වැඩ කරන කට්ටියටත් කියන ඔක්කොම පරිදත කරගන්න කැබින් එක ගිහිල්ලා සම්බර කරලා දෙන්න නැත්නම් ගියොත් කොහෙයි දන්නේ නැහැ. ආන්නේ ওই යංගිලි ගාලා උස්සන අවස්ථාවේදී ඒ යෝගාවචරයට කාය ජීවිත අපේක්ෂාවක් හෝ මොනවා හරි මගුලක් ඔළුවේ තිබ්බොත් ඉතින් එක තැන කරකැවෙන්න පටන් ගන්නවා. ඒ සියල්ලම ටික ටික ටික ටික ගෙවෙනකම් ඔය සංඥා වේදනා දෙක අයින් වෙන තැන ඉවයි සංස්කාර කියලා තමයි එතන කියන්නේ. ඒකට කියන්නේ චිත්ත සංකාර කියලා. අන්නේ චිත්ත සංකාර අවස්ථාව තමයි ජීවිතයේ තියෙන ඒ විරෝධාර්ම අවස්ථාව නැත්නම් අභිయోగාත්මක අවස්ථාව. ඉතින් ඒක එක සැරයක් කරලා බෑ. දස දහස්වර කරනකොට තියෙනවා අනේ මේව හම්බ කරන්න අපි අමුඩ ගහගෙන ඉගෙනගෙන කරගත්ත දේවල් කොච්චර ආශාවක් තියෙනවද කියනවා මේක දෙයක් ගෙවෙන හැටි බලන්නත් බෑ. හැබැයි බුදුහාමුදුරුවෝ මෙතෙන්දි කියනවා මහන්නේ අර අර මිනිස්සු සංඥාව හොඳ නැති නිසා අසඤ්ඤ කියන එක අල්ලගෙන හිටියට ඔය සංඥාව නැතුව විඥාණයට පැවැත්මක් වෙන්නේ නැහැ. ඒ නිසා මම කියනවා සංඥාව නැහැ කියලා ගත් එක ප්‍රකල්පනයක් කියලා. සංස්කාරයක්. ඒක ගොරෝසුවට මට පේනවා. ඒක ඕලාරික සංකතං ඒ නිසා මම කියනවා ගෙවනවා නම් ගෙවන්න ඕන සංස්කාර ඉස්සල කාය සංකාර ගෙවලා ඊට චිත්ත සංකාර ගෙවනවා තමයි ඔන්න ඔලිම්පික් ගේම තියෙනවා. ඒක නැවත නැවත කරනකොට ඒක නා මේ පිළුණු වෙනවට කැමති වෙනවා. කම්මැලි වෙනවට කැමති වෙනවා. එපා වෙනවට කැමති වෙනවා. ඔය එපාවයන් මම ඒක දිහා උද්දීපන වෙච්ච අත එළියකින් අවස් අවදි භාවයකින් බලන් ඉන්නවා කියපුවම ඒ දුක තමයි දැපක් වෙන්නේ ඒක. කම්මැලිකම තමයි ආසාවක් වෙන්නේ. එපා වීම තමයි ඉතාමත්ම අවශ්‍ය කරන දේ වෙන්නේ. ඉතින් මේක සමාල්ලාට උඟක් කළාට වෙන්නේ පරියන්කේ. එහෙමම නැහැ. සක්මණේ ජීච්ච අවස්ථාවලුත් තියෙනවා. එහෙම නැත්නම් හතර ඉරියව්වෙන් තොරව අවස්ථාවකුත් තියෙනවා. හුඟක් වෙලාවට ඉන්නේ පරියන්කේ නිසා හුඟ දෙනේ භාවනා කරනවා කියලා පරියන්කේට ආසයි. ඒක සාධාරණයි. නමුත් විපස්සනා කරනකොට භාවනා කරන්න එපා සතිමත් වෙන්න. මේ අරමුණෙන් අරමුණට මාරු වෙනකොට කොහින්ද මේ මාරුව යන්නේ කියලා සතිය කැඩෙන්නේ නැති බව. අරමුණ වෙනස් වෙනවා, ඉරියව් වෙනස් වෙනවා කියන ඒ ඒ මාරුවේදී සතිය පිහිටවන කියන්නේ සම්පජඤ්ඤ කියලා. පුංචි පුංචි ඉරියා මාරුවලදී ඉරියාපත සංදිවලදී කොහොමද සතිය පාත්තන්නේ කියලා. ඉතින් අද දවසට මම මෙතන නතර කරනවා ධර්මදේශනාව. අපි බලමු මේ ගෙනයපු ආරෙම දිගට පවත්ලා කොහොමද සර්වඥාන්සේ මේ අපිට එන්න තියෙන ප්‍රශ්න කල්ැතව විසඳලා දෙන්නේ. අපි කොතෙක් මේ වෙනකොටමත් මේ වගේ වම් කරලාද තියෙන්නේ කියලා දැනගන්න ගියාම තමන්ගේ භාවනාවටමයි ස්තුති කරන්න වෙන්නේ වෙන කිසි දෙයකට මේක කරන්න බෑ. ඒ නිසා ඒ එවැනි තමන්ගේ භාවනා පිළිබඳව ධෛර්යයක් ශ්‍රද්ධාවක් ඇතිවීම පිණිස අද දවසේ ධර්ම දේශනාවත් ශිරු දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනාවෙන් දේශනාව මෙතෙන් අප කරනවා ශිරු දිනාටම තෙරුවන් සරණයි